इद भिक्खवे अभिक्खो काये कायानुपस्ति विहरति आतापि सन्तजानो सतिमा पिनिय लोके अभिधादो मनस्कम् योगावतुर अवसराय <clears throat> නැවත නැවත රැස් වෙමි මේ වගේ වටිනා ආකාර වස්තාලයක වටිනා සූත්‍ර ධර්මයක් වන ප්‍රතිපත්තාන සූත්‍රයෙන් ත්‍යාගනයි මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මාලාව පවත්වන්නේ මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගත්තට පස්සේ අද මේ අපි එකතු වෙන 6 වෙනි වාරේ නැත්නම් 6 වෙනි පැය මේ දක්වා අපි ඉතාමත්ම ක්‍රමිකව හිමීට හිමීට වචනෙන් වචනෙට විග්‍රහ කරමින් සතර සතිපට්ඨාණයෙන් පළවෙනි සතිපට්ඨාණිය උද්දේශ වශයෙන් ඉදිරිපත් කරන මේ සාරාර්ථය ඉදිරිපත් කරන කායි කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිධා දෝමනස්සං කියන ඉස්හාණ්ඩය දැන් තාක්ෂලදී මේක අපි ආදාප ගුණය, සම්පජඤ්ඤ ගුණය, සතිමා කියන අතිමත් කෙනෙක්ගේ ගුණය කියන කාරණා තුන පිළිවෙලින් ඇවිල්ලා මේ සතිපට්ඨාන සූත්‍රේ ප්‍රධාන අර්ථය ප්‍රධාන කාර්යය ප්‍රධාන ගතියු අර්ථය වෙන මේ සතියටයි පිවිසුමක් ලබා ගන්න. ඒක අපි භාවනා කරන පිටක් වශයෙන් ඉගෙනගත යුතු දැනදමත් දන්නා කාරණා රාශියක් යොමු කරගන්න යෙදුණා. ඒ ගොන්නුව ඇති අත්තන්ට මේ අවතික ඒ සතිය පිළිබඳව විශේෂයෙන්ම Taman මේ කරගෙන යන වැඩේ පිළිබඳව උනන්දුව ධෛර්යය ආත්ම සන්තුෂ්තිය ආත්ම මනස්ක භාවය ඇතිවීම සඳහා කරුණු ටිකක් අද ඉදිරිපත් කරන්න ඇති වෙන්නේ. සමහර විටක අද ඉස්ලාම් බණ අහන කෙනෙක් වෙනවා නම් මේක නැදින් පටන් ගත්තා වාගේ කියලා හිතෙන් ඉඳ කියලා. එහෙම නමුත් ඒ සතියේ කියන ධර්මය මහා පුදුමාකාර සාරභෞම සෑම තැනතම සෑම දිනාතම සෑම විලාවතම ගැළපෙන ස්වරූපයේ දිහා බලනකොට ඒ රස විඳින්න බෑ කියන්නත් බෑ. විද්‍යා දෘෂ්ටිකයකට උනත් මේ යත්තා වූ අකුලකට යොමු කරන ආරාධනා පූර්වක භාවය පිළිබඳව හිතේ විකසිත භාවයක් ඇති වෙනවා. ඒ නමුත් අපි සීපත් කරගනිමු මේ සතිය ඊ타මත්ම අප්‍රකට ප්‍රසිද්ධියට කැමති නැති එහෙම නමුත් යම් තැනක ඇවිල්ලා ඉදමක් අල්ලා ගත්තොත් ආය අම්මේ මුත්තේ ජීවත් වෙන්නේ නැති જાති සංකල්ප. විචිත්‍ර චරිතයක් නෙවෙයි. යෝගාවචරය විසින් විචිත්‍රත්වයට පත්තල යුතු චරිතයක්. ඉතාමත්ම ලැජ්ජ බය සහිත චරිතයක් වගේ පේන්න තියෙන ප්‍රධාන නළුව නෙවෙයි නාඩගම්. නමුත් ආරම්භයේදී වුණාට අවසානයේදී තමන් අල්ලා ගන්නා අල්ලා ගන්නා සෑම ශේෂ්ඨයක බලය දහවුරු කරමින් ආය කාටවත් ඉඳ නොතබ ඉදිරියට යන ගමනේදී අවසානයේදී සම්පූර්ණ සම්බෝධ්‍යාණයේ පිළිසම බව කියන්න පුළුවන් තරමට ඵලයට හවුරු කරගන්න හීනුලෙන් වැඩ කරන ධර්මයක්. මේ ධර්මයට උරදී ලයදී කටයුතු කරන්න බැරි නම් ඒ යෝගාවචරය පසුබාහන කෙනෙක් බාටපත් වෙනවා. ඉදිරියට නොයන කෙනෙක් බාටපත් වෙනවා. බෝධනාතර සංගවි ගන්න තත්ත්වයකටපත් වෙනවා. එනිසා මේ සති ධර්මය අඳුනාගෙන ඒ ධර්මයේ ඇත්තා වූ නයිසાર્ගික ගුණ සංගවි ගත්තා වූ ඒ විභව ශක්තිය මතු කර ගන්න නම් ඉතින් සර්වඥාන්ත කියාවුදේ හති ගුණ හති ආත්පසින් දැනගන්න. දැනගන්නකොට තේරෙනවා අපිට මේ සර්වඥාන්ත ආසිත ගන්නවා ලැබිච්ච දෙයක් නෙවෙයි සතිය අපි විසින් මතු කළ කල යුක්තක් ඉදිරිපත් කරගත යුක්තක් ඒක උපදමාගත යුක්තක් අපි දැනටමත් ඒකට යෙදලා ඉන්නේ. අපි දැනට මතින් ඒ යම් කිසි ගුණක් උපදමාගෙන තියෙනවා. නමුත් ඒ යත්තා වූ පූර්ණ ශක්තිය පූර්ණ හැකියාවන් උපදමා ගැනීම සර්වඥතා ඥාන දක්වාම ඉහළට විහිදේ. මේ සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන සූත්‍රයත් ආව මේ මූලික කර්ම හතර පෙළගස්සලා තියෙන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එක අටපාඩමින් දන්නා දෙයක් තුනක් දන්නා දෙයක්. එයිනුත් මේ සතියට පඨාණීය වශයෙන් මේ පදනම වශයෙන් ආරම්භයේ වශයෙන් ඒ කායේ කර්මේ කායේ කාය අනුබලන ගතිය වේදනාවන්හි වේදනාව අනුබලන ගතිය හිතේ හිත අනුබලන ගතිය අනික ධර්මතාවයන් ධර්මතාවයන් අනුබලන ගතිය කියලා ක්‍රමයෙන් උසස් ආර්ය උත්තර භාවයට පත් කරන ක්‍රමයෙන් ගැඹුරු භාවයට පත් කරන පදනම් හතරකින් සර්වඥාන්සේ මෙතන පෙළගස්වන්නේ. ඒ පෙළගැසීමේ ඉස්ලාම් පෙන්වන්නේ තාමත් ඕලාරික උසාවි. මේකයි අතු පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ මූලික ගොරෝසු රූප ධර්ම මත පදනම් කරගෙන කියන බවත් ඒ හතරෙමේ තිතාම ප්‍රකට වූ වායෝ රූපේ වායෝ කොට්ඨබ්බ රූපේ මුල් කරගෙන පදනම් කරගෙන මේ සතර සතිපට්ඨානෙ විහිදෙන බවත් අපි ගිය පාර මතක් එම නිසා ඉහාට ඇත්තා වූ දැන් අතුවාකාරින් වහන්සේලා විසින් අනිකුත් සංග්‍රහ ග්‍රන්ථවල දක්වන විදිහට සූක්ෂම රූප කොටාස දක්වා පැතිරීම එයිනුත් ඒකත් වඩා සියුමු නාම ධර්ම දක්වා මේ සතිය පැතිරීම ඉදිරියට ක්‍රමයෙන් ඉදීම ඒකත් තාණේ ආතාපි සම්පජාන සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන්නේ කාරණා හතරක් ආව දිනාට උදේ වේල සිද්ධ වෙන ගතියක් තියෙනවා. ආනේ විකෘතිගෙන යනකොට සීල රූප ධර්ම, නාම ධර්ම ක්‍රමේ විකාශනය වෙන හැටි විවිධ පැති වල විවිධ ආකාරයෙන් විවිධ සූත්‍රවල සරුවඥාන්සේ දේශනා කළා කියනවා. මේ දේශනා ක්‍රමේ දේශනා විලාස කියලා කියනවා මේක දේශනා ක්‍රම කියලා කියනවා පුද්ගල අධ්‍යාසය කියලා වෙනස් කරනවා. ඒ වාගේම ආ ස්ථාන හැටියට වෙලාවල් හැටියට තැනට ගැලපෙන තාලෙකින් සර්වඥාන්තයේ සර්වඥතා ඥාණි දේශනා කරලා තියෙනවා. ඒව අපිට එක එක පැති වලින් බලනකොට පුදුම රසයක්. පුදුම නිර්මණීය රසයක් මේකේ කියලා. එන බලනකොට මේ කයි කය අනුව බලමින් වාසය කරන්නා වූ යෝගාවචරයා මේ කයි කන අය අනුව බලමින්ම නිවනටම යනවා නෙවෙයි. ඒක පිවිසුණා. ආරම්භයක් කොහොම විචිත්ත නතර කරනක් වගේ දෙයක්. නැත්නම් සඳකඩ පහනක් වගේ දෙයක්. අඳකට පාන තියෙන්නේ පඩිපෙළ කාම. මකරතොට තියෙන්නේ ගමන ආරම්භය. ආනේකේ විදිතතාවයෙන් ඇති වුණාට පස්සේ ප්‍රමණයේක සූභාවයට ගියේ. ඒ නිසා අරවචනාසී කාම පහසුතෙයි ආධුනික යෝගාවචරයට වායෝ පොත්හත ධාතු වශයෙන් ගන්නා වූ හුස්මේ නාසිකාග්‍රේ හැපීම එහෙම නැත්නම් හුස්ම නිසා ඇතිවෙනා උදරයේ පිම්බීම හැකීමේ හැපීම ආදී තනක් මතු කර දෙන්න අනුමත කළාට ඒ අදහස් කරන්නේ නෑ යෝගාවචරයට ඒ දැනුම ප්‍රමාණවත් වෙනවා කියලා වැඩි ප්‍රමාණ කරන්න ප්‍රමාණවත් වෙන්නේ ආරම්භයක් ලබා ගන්න පමණයි. ඒකෙත් වටිනාකමක් තියෙනවා මොකද හුඟ දෙනෙක් මෙතන සස්ලායි පිළිබඳව දාලා නැත අපි උනන්දුවත් මේ මනස දිගේ මතක් කරගන්න පුළුවන් අපි භාවනාවට අභව්‍යය අපිට භාවනා කරන්න බැරිය අපිට භාවනා කරන්න විලාණේතිය අපි පාපතරයය ආදී වශයෙන් කල්පනා කළ භාවනාවට පිවිසුමත් නොලබාම ජීවිතේ අමාර්ගන මිය ඇදලා බර ගන්නක් මිනිස්සු ඉන්නවා බුද්ධ ආගමේ. අද කාලේදී. ඊයත්තන්ට ආරාධනාවක් කියන සර්වඥාන්තිගේ මේ පුනිකාම කරෝහිදමින් පටන් ගන්න කියලා. සෞතේ හිතන නරකයි. ඒ සියල්ල අමාර්ගනයි කියලා. ඒ නිසා එක දවසක් මේකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ මාළුන්ති පුත්තු ස්වාමීන් වහන්සේ සර්වඥාන්ති ඉදිරියටපත් වෙලා කමදානක් ඉල්ලාදී තමයි ඒ අප්‍රමත්තෝ විපකට්ඨෝ කියලා මේ ප්‍රමාද නැතුව සංකේතයන් වෙලා භාවනාවක් කරන්න කැලේ යන හිතයි එතකම තහනක් දෙන්නේ කියන්නේ. අන්න එතනදී සරුවචනාංශ මේ සතිපට්ඨාන මූලික ගුරුසිතනේ අතර දෙන්න කලින් ඒ කාලුකුරුත් ග්‍රාමීන් වහන්සේගේ දැනුම අවශ්‍යයි. උරලාබාන. දැනුම පිළිබඳව මනෝවිද්‍යා පරීක්ෂණයක් කරනවා. හරියට අර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ දේවානම්පියතිස්ස රජතුමාගෙන් අරුවා වගේ. ඒක වටවලල් යන ප්‍රශ්නයක්. නමුත් දේවානම්පියතිස්ස රජුගේ කොටස් ටික පරිවාගත්තේ නැති නිසා හරියට උත්තර දෙකම දුන්නා. වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ දැනගත්තා රජකමට ගලපෙනවා. ඒ විතරක් නෙවෙයි සත්‍ය කියලා දෙකමකට එහා ගියා වූ මේ ආර්ය විනයට ධර්මයට ගැලපෙනවා කියලා තමයි මේ ධර්මයේ අතේ තියෙන්නේ. ආනි වගේ ප්‍රශ්න දෙන්න සීමක් කරනවා මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ සර්වචනාන්ති. ඉතින්දී ආනවා මාළුක්‍ය පුත්‍රය ඔබ මොකද හිතන්නේ? යන්ති විදුද්දලේ රූපයක් ඇහෙන් දැක හඳුනාගත යුතුයි රූපයක් දැකලා නැහැ. ඒ වගේම දකින්නේ නැහැ. දකින්න වෙයි කියලා හිතකුත් නැහැ. එහෙම කල්පනාවකුත් නැහැ. එවැනි රූපයක් පිළිබඳව ඒ පුද්ගලයාට රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ පහළ වෙයි කියන එකක් ස්වාභාවිකද නැති කියලා. පුද්ගලයාගලත් නැහැ, දකින්න වෙන්නේ නැහැ, දකින්නෙත් නෙවෙයි ඉන්නේ ඉස්සරහට දකින්න කියලා කල්පනාවකුත් නැහැ. එහෙම දෙයක් පිළිබඳව රාගන්වා, ප්‍රේමන්වා, ඡන්දෝවා ඒ වගේ දෙයක් ස්වභාවික දෙයක්. මාළුකට ස්වාමීන් වහන්සේ කියන අවතරතාවට එහෙම දෙයක් වෙන්න බෑ. චක්කු විඤ්ඤාය ආරෝප අද්දිත්ත අදිත්‍ය කුත්ත නපස්සති නත භවිෂ්‍යති පස්සිත්ත පස්සිසන්ති. දැක්කත් දැකලත් නෑ දකින්නෙත් නෙවෙයිනේ කියන හිතෙත් නෑ. ඒක ඇස් පිළිබඳව ඒකට මේ ප්‍රේම රාග මොනවාක්වත් අහල වෙන්න විදිහක් නෑ. ඉතින් සර්වඥා ඥානවා එහෙනම් මේ කණින් සත්‍යයක් සම්බන්ධව අහලක් නෑ අහමිනුත් නෙවෙයි ඉන්නේ අහන්න වෙයි කියලා අදහසකුත් නෑ එහෙම දෙයක් පිළිබඳව රාගයක් ප්‍රේමයක් සංඥාවක් පහළ වෙන්න පුළුවන් කියලා මේ හය ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්න මේ හය ආයතනයේදී මේ සර්වඥ මේ මාළුක දුක ස්වාමීන් වහන්සේ කියනවා එවැනි දෙයක් එවැනි රාග ප්‍රේම මේ ආතාවල් පහළ වෙන එකක් නැහැ. ඒක හොඳ අවශ්‍යලා ගැනීම. හොඳ අවශ්‍යලා ගැනීම. ඊට පස්සේ මේකෙන් ඇතිවෙච්ච සතුටට ඒ මතයට ප්‍රත්‍ය නිසා කාලකෙක ස්වාමීන් වහන්සේ වැටහිච්ච ප්‍රමාණය රූපන් විශ්වාස අපේ මුත්‍රා බේදෝපන් මනසිකරෝති කියලා උදාන ගාතාවක් වශයෙන් සඳහන් කරන යම් කෙනෙක් ඇහැට ප්‍රිය රූපයක් දැකලා අසතියෙන් අමනසිකාරයෙන් ඒ රූපය දිහා දැක්කා නම් ඔහුට ඒ උපදින්නා වූ රාගය, ප්‍රේමය, සංදේ නිසා ඔහුගේ රූපේ එළී ගන්නවා ඔහු නිවනේ ඥාතයි කියලා උදාන ගාතාවක්. ඒක බොහොම හදිතර ජාතියට මූලිය වාගේ අර අරගෙන ගිය ප්‍රශ්නේ විචාරක දෙදසට හොඳ නිමාවක් හොඳ නිගමනයක් බවට පත් වෙනවා ඊට පස්සේ සඳහන් කරනවා එහෙම රූප ආසාවක් රූප සංනාවකින් තොරව රූපයක් දිහා බැලුවා නම් කවදාකවත් ඒ රූපේට මේ බුද්ධලයා යට කරගෙන හිටින්න පුළුවන් කමක් නැහැ ඔහු මේ කාන්තේම නිවන සම්පිතේ නිවන ළඟයි කියලා උමාවිතපුත් සාමනස දේශනා කරන සර්වඥාන්සේ සිංහලක් සාධිකාර දීලා ශ්‍රීමුක දේශනාවක් වශයෙන් මේ ධාතය ඉදිරිපත් කරනවා. ඉතින් මේක භාවනා කරනකොට ඒ පැත්ත මේ පැත්ත දාලා අවසල ගත්තොත් කියලා ධර්ම දේශනාවේදී නතර කරපු කොටසේ ඉඳලා ඉදිරියට අධි ගැඹුරකට යන්න පුළුවන් අද අපි කරන භාවනාවේ අපි අද පටලවිලා ඉන්න තැන අපිට අද වෙලා තියෙන දේ බොහෝම ජයයට පේන්න ඉඩ තියෙනවා. ඒ මොකද අපි නොදැක්ක නොදකින්නේ දැනටත් දකින්නේ නොපවතින්නේ මත්තක දකින්න වෙයි කියලා හිතන රූපයක් මත භාවනා කරන්න ඕනෙත් නෑ කෙලෙස් උපදින්නෙත් නෑ අපිට ඒක ප්‍රශ්නයක් නාපු ශබ්ද ගණත් එච්චරයි අයින් ඇති ඒක ශබ්දයක් නාහලා තියෙනවනම් අහන්නෙත් නැත්නම් ඩාට අහලා මතකෙකුත් නෑ ඉතලාට අහන්න වෙයි කියලා දන්නවනේ ඒකන භාවනා කරන්න ඕනේ මේ විදිහට සදා මේ කලින් දිගන්නේ පහළ වෙන ඒ හයක් වූ ආකාර ආරම්භන මත භාවනා කළ යුත්තේ ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධ, ඒ රස, ඒ පහස, ඒ ධර්මතාවය රාග දේශ වශයෙන් ප්‍රකට වෙලා ඉත ඒ පිළිබඳව මනසකාරයෙන් තමයි. ඉත ඒ පිළිබඳව යාවදාට තොරන් යවුවත් විතරයි. ආතෝක සාතක කරුවත් තමයි. ඒක අල්ලගෙන මෙහාකට මෙහාකට කරලාගෙන කරේ එළි දාගත්තොත් තමයි. එදා ධර්ම දේශනාවේදී මතක් කරගත්තා. අපි අහන වෙලාවක් ගන්න. නැත්නම් දැන් බලන වෙලාවකට මේ දේශකයන් වහන්සේ විසින් අදහන නිකුත් කරනවා. ශ්‍රාවකයන් වහන්සේලා විසින් ඒක අනික වැඩිචාම ඒ ඇලීම සිද්ධ වෙනවා. මේ ඇලීම අර්ථ රසය වශයෙන් වෙන්න පුළුවන්. ඒ සංකද්ද තරංග වලට අහනවා කියන වශයෙන් හෝ වේවා පූර්ණ මානසිකාරයේ යෙදෙනවා නම් අපි උදා මතක් කරගත්ත ඒ බුද්ධිලා තුළ දැකීමක් සිදුවෙන්නේ නෑ ඒක. දිවේ රට බැලීමක් සිදුවෙන්නේ නෑ ඒක. නාසයෙන් ආග්‍රහණයක් සිදුවෙන්නේ නෑ ඒ වෙලාව. අයින් පහසක් ලබන්නේ නෑ ඒ වෙලාවේ ඉතින් වෙනත් ධර්මාරම්මන ආරම්භ වීමක් වෙන්නේ නැහැ මේ වෙලාවේ සුදු ඇතිව පමණයි. එහෙමනම් ඔය භාවනා කළ යුතු නම් කළ යුත්තේ ඇතිව මත පමණයි. අනිත් ඉන්ද්‍රියන් පහෙන් කෙලෙස් උපදින්නේ නැහැ. අනිත් ඉන්ද්‍රියන් පහමත විපස්සනා කළ යුතු නැහැ. ඒක අවශ්‍ය කියලා. මේ බණහන් ගමන් අකුල කරන්දායි වටපිට බලන්දායි නානාත්වාකාරයෙන් අර කරන දෙයට මුළු හිතින් මුළු හදින් නොකර දෙචාවර වෙච්ච හිදී. ඒකට මේකට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී ඇහිලා හරියට කරන්නේත් නැහැ. එහෙම මේ දුරින් බල කරන්න ආව බැටිල්ල කරන්නේත් නැහැ. ඒ නිසා උපදින්න ආව කෙලෙස් ප්‍රමාණයේ සීමාවකුත් නැහැ. කොතනින් පටන් ගන්නවද කොතනින් කෙලවර කරන්නවද කියලා සීමාවක් කරන්නත් බෑ. ඒ විපස්සනා අරමුණ ප්‍රමාණය වෙනත ගන්න. ඉතින් ඒක වැඩකට එකක් කරන් ඉගෙන ගැනීම. කරන දේ 100 100ක් සම්මුද හරිනේ. ඒක තමයි මේ ධර්ම ගෞරවය කියන්නේ. ඒක තමයි මේ ආචාර ධර්ම පද්ධතිය කියලා කියන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒක තමයි සෝමන ධර්මය කියලා කියන්නේ. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේක තමයි සතිය කියන්නේ. කරන වෙලාවේ එකක් 100 100ක් කරනවා නම් ඒ ඉතලෙත් උපදින්ත හෝ නෝපදින්ත හෝ ඉඳ තියෙනවා. හැබැයි පහකින් උපදින දෙන කෙලෙස් එකක් දැනගැනීමේ මාර්ගයෙන් ඉබේම නතරයි. මේකට කියනවා ව්‍යතිරේක ණය. ඒක අර සර්වඥාන්සේ සාරිග්ගේ මාළුක පුතුකාන්තින් අහන්නේ අවෙන් දැකලත් නෑ, දකින්නෙත් නෑ, දකින්නෙත් නෙවෙයි, මාතර දකින්නෙත් නැත්නම් ඒ කියන්නේ ඡන්දෝවා, ප්‍රේමෝවා, රාගෝවා. සම්භයක්, ප්‍රේමයක්, රාගයක් ආවෙන්නේ නෑ. ඒ නිසා අපි ආනාපානී කරන වෙලාවේදී ආයෝ කයේ ඒ වායෝ කොටක ධාතුව හැපෙන තැන උදේ තින්දි වැදින බාන වෙලාවේදී මුළු හදින්නේ ඒ අරමුණේ හිත තිබ්බා නම් ඒ යෝගාවතරයට ඒ මත ඌර්ණ පරිත්‍ය ඌර්ණ දක්ෂතාවයක් ඇතුවා හෝ වේවා නැතිවා හෝ වේවා අරමුණේ හිත තවතින තා සංකේත වෙන්න පුළුවන් මගේ ඇහෙන් මේ වෙලාවට කෙනෙක් දුන්නේ නැත කනින් මේ වෙලාවට දුන්නේ නැත නාසයෙන් දේ උපදින්නේ නැත උපදිනවා නම් මේ කලමිතින් ආ වූ ආනාපානය මතයි නැත්නම් මේ බලමින් සිටිනා වූ තුන්දේ ගැන කෙරේ මත. ඒ නිසා මේ සදින්දේ හතරක් ඉන්ද්‍රියන් පිළිබඳව ඉබේම ලකුණු ලැබෙනවා. වෙන විදිහට කියනවා නම් 166ක් ලකුණු හම්බෙලා තියෙන්නේ ඉතුරු 33ක් සාර්ථක කරගත්තොත් ඔහුට ප්‍රශ්නේ පවතින්නේ විශිෂ්ට සම්මානයක් ලබනවද නැද්ද කියන එක විතරයි. නැත්නම් සම්මානයක් ලැබෙන්නේ. අද මේ භාගතුරා දීපේ දක්වන ලකුණු තමයි හැටියෙ. මේත් මඩයි මේත් මදයි සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත කරියෝ දපන අපි සියලු පාපයන්ගෙන් අය උදේකින් පහළ වෙන්න පුළුවන් නෝර ගන්න පාපයන්ගෙන් හතරක්ම වටා දරුවා කියන මේ තමයි හරි කියන්නේ මේක දින අභ්‍යතේ එක ණය කියලා කියන දේ ප්‍රතිපක්ෂේ වටහා ගැනීමේ ණය ක්‍රමයේ මේක ශිෂ්‍යාටයි දෙයක් නෙවෙයි ඒවා පොත්පත් කියන ව්‍යාකරණාචාර්ය මහන්සේලාට කර්මස්ථාන ආධාරයෙන් වහන්සේලාට අයිති කොටසක් එහෙම නමුත් ඒ ශිෂ්‍යයාට දැනගත්ත දවස් ශිෂ්‍යයාට සන්තෝෂයක් ඇති අපි ආනාපානේ නිවන් නොදැක්කත් ඊදී ඇයිදලි මේ නිවන් නොදැක්කත් අදු ගාන මේ වෙලාවේ හොන් එන්න තියෙන අප්‍රමාණ කෙලස් කන්දරාවක් අපාරයි නාසයෙන් එන්න තියෙන කෙලස් කන්දරාවක් අපාරයි දිවෙන් කණින් එන්න තියෙන කතාවක් අනිත් ශරීරයෙන් එන කෙනෙක් කපා හරිනවා වෙනවා හරියටම අරමුණේ හිත තියෙනවා. මේ නිසායි මතක් කරන්නේ ඉන්නේ නැතිව බලනකොට නාසිකාග්‍රේ ආනාපාන වශයෙන් බලනකොට ආයත හිතේ දාන්න එපා කෙනෙක්. ආයත හිතේ යෙදුවොත් මේ නාසිකාග්‍රේ ඒකාග්‍ර වෙන්න හිතේ අවස්ථාව නැති වෙනවා. සතිය දෙකද වෙනවා. අයින් මුණක් කියලා එකට දෙන්නේ. හොඳක් වුණත් කියලා සුඛ දෙන්නේ කියනවා නරකක් වුණත් කියලා සුඛ දෙන්නේ කිය. ඒ විතරක් යානාපාණිය අපහැරීමේ තියෙන අකුසල අදක්ෂ භාවයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා ගත්ත අරමුණේ හිත පිහිට වීම ඉදීන ලකුණු 66ක් හම්බෙලි කරනවා. මේ විදිහට ආ හිත අය ඉන්ද්‍රියේ කොහොමදාකත් එකන වෙලාවක් නැහැ. ඒක මේ මෝඩ විමෝඩ කියලා කියන්නේ හිස් කියන අදහයෙන් අස්විතවත් උත්තරජනේ හිතාන්නම සබින්ද්‍රියක් අන වේලාවෙ මේ හය වැඩ කරනවා කියලා. තන දිව නාසය ශරීරයේ හිත වැඩ කරනවා කියලා හිතනවා. මොකද සතිය මේ ගත කරන්නේ මේ රූප බලන මේ ශබ්ද අහන මේ ශබ්ද අහන මේ රස බලනවා මේ රස බලන මේ ගඳ බලනවා මේ ගඳ බලන මේ කයි පහත ලබනවා ඔය කල්පනා කරනවා. මේ හය විදර්ශනාලක විදි මේ මේ ආලෝක කරගෙන වගේ වේගයෙන් වැඩ කරනකොට මේකෙන් රස විහිදෙනවා කියන්නේ. රස විහිදෙන්නේ ඒ දෙක තංගවල විදුලි බුදුලි වරින් වරපත් වෙන්නේ නිවෙනකොට රස විහිදෙනවා දෙකේ. අපි රස විහිදවා ගන්නවා හිතේ. නමුත් විදුලි නෙමෙයි හිතේ මේ වරින් වරපත් වෙන්නේ නිවේ. ඒ වගේ අහපත් වෙන වෙලාවක කන නිවේ. ආය කන නැති නිවන් දැකලා ඉවරයි. ඒක නට ආය භාවනා කරන්න දෙයක් නෙමෙයි. නමුත් අපි ඇහැපත් වෙලා දිනයි ඇහැපත් වෙලා බව දන්නේ නැතිනම් අපිට මේ භවතනාක කියන එක අනුවන්නේ අදහන්වත් බැහැ. ඒක සත්‍ය පිටන උත්සාහ කරපු දිනාට නම් දකින වෙලාදී දැකීම, ආහන වෙලාදී අහීම, ඉන්දර වෙලාදී පිළිීම, ආස්වාද ප්‍රසවාස කරන වෙලාදී ආස්වාද ප්‍රසවාස කරන මෙනෙහි කරන දිනාට නම් කොච්චර දෝ අවස්ථාවල් තියෙනවා. ඒ දේ කරනකොට රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ අරමුණේ මේක නිමග්න වෙනවා ඒ නිමග්න වීම නිසා අරමුණ වඩ වඩාත් ලං වෙනවා අරමුණේ විස්තර පේනවා කියන එක භාවනා කරපු දෙනා උත්සාහ කරපු දෙනා නම් මේ නමුත් ඒකත් හිතෙන්නේ අමර ඒ බුද්ධිලාට ඒක දැනගත්ත ගමන් ඇහි රූප පේන්නේ නැත්නම් ඇස් දෙකලා බලන් විතර තරමටම මේ මම මාගේ හැඟීම සක්කාය දිට්ඨි වැඩිකම තියෙන නිසා ගුරුවරු ළඟ තියාගෙන නිකන් නිර ඇස් දෙක වහගෙන භාවනා කරන්නේ සද්ද ඇහෙන්නේ නැති වෙලකට ඉඳගෙන භාවනා කරන්නේ ආය හොඳට පහසුවට පවත්වාගෙන භාවනා කරන්ට බය නැතුව අරමුණේ හිත නිමග්න වෙන්න ආරෙන්න ඒ අතරමැද ඇස් දෙක අරින්න එපා පිළියව වෙනස් කරන්න එපා ශබ්ද අහන්න එපා එන අවුත් එහෙම අර අරමුණේ එකවරකට එකයි කරන්න පුළුවන් මේ කියන තේන දේවත් අදහ ගන්න බැහැ. ඒත් මම හිතන්නේ මෙතන බහුතරය මේ මට්ටමේ ඉන්නවා කියලා කවුරුත් දැන් ඒකේ තේරුම් අරගෙන කියනවා මේ තේරුම් ගත්ත දේ ප්‍රත්‍යක්ෂයේ වශයෙන් ආස්පති වටහා ගැනීම දුර්ල තමයි මෙතන තියෙන්නේ. ඒකට තමයි මේ සාධක සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි සබ්දයක් අහන වෙලාවක ඇහෙන් රූප පේන්නේ රූප ගන්න වෙලාවදී සබ්දනේ ආයේ ආවේ එක එක බලනකොට මූල කර්මස්ථානයේ හිත පවත්නවා කියලා කියන්නේ මොන තරම් ආනිසංස ජනකද කියලා හිතා ගන්න. ඒ මොකද ඒ පැවැත්ම නිසා අනිකුත් ඉන්දියන් ධර්ම ඔක්කොම නිගන්නවා. ඒවා නිවිලා. පස්සේ ඉන්නේ ඒක විතරයි. එනිසා අධ්‍යාත්මික ණයෙන් බැලුවොත් ලකුණු 66ක් ලැබෙනවා. ඒ වගේම තියෙනවා නියත්ත ණය කියලා ඒ මේකෙන් ਸਰවඥාන්සේ යොමු කරව යොමු දෙන්න ආදාන්නේ මොකේද කියලා බලමු. අපි හිතමු මේ මේ කියපු නොකියාදීනේ ප්‍රතිපක්ෂ ණය දේරුම් ගන්න ක්‍රමයට මේ කියලා දීපු නිසා හෝ Taman මේ කියන සුඛදායන සාව වටා ගත්තයි කියලා සුඛමේ වශයෙන් හරි එහෙම වටහාගෙන යම් වෙලාවක Taman මූල කර්මස්ථානයේ හිත පවතින වෙලාවේ බොහොම ආදම්බරයි. ඒකට සතුටේ, ඒකට සාධි සමාදාන වෙලා කරගෙන යනවා නම් ඒ ඇති වුණා වූ ආනාපානය නැමෙ හිත යොදාගෙන කරන්නා වූ ආනාපානය. එහෙම නැත්නම් ඉදිරියේ තීන්දුව ඇතිවීම මත රාගයක්, ද්වේෂයක්, මෝහයක් පහළ නොවන කාලෙට ඇත්ත ඇති ඇතිම දැකගෙන ඉන්නවා නම් ඒමත් රාගෝ ආපේමෝහා සම්දෝ වා කියන කාරණා නැතුව. මේක අරිතේදී ටිකක් ගැඹුරු. එකම අරමුණයි ගන්නෙ ඒ අරමුණ මතත් සංයෝ වා රාගෝ වා ප්‍රේමෝ වා. ඒක පිළිබඳව සංඥා අනේ මට මේක උනා හොඳයි කියලා ලොකු කොටසක් සංඥා මෙහෙම වෙන කරන්න ඕනේ මේක මට කියලා තුනක් අක්කල තුනේ. රාගයක් පහළ වෙන්නේ නැහැ ප්‍රේමයක් පහළ වෙන්නේ නැහැ. ආන් එතකොට ඒ අල්ලගත්තා වූ එක මතත් සාධාංග වශයෙන් විඳිනකොට පත් වෙනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එහෙම වෙනකොට යෝගාචරයට හරි පාළු ගතියක් ගන්නවා. එහෙම වෙනකොට යෝගාචරයට හරි ඒකාකාර ගතියක් ගන්නවා. එහෙම වෙනකොට මේ යෝගාචරයට නීරස ගතියක් ගන්නවා. සිද්ධි බහුල නැති ගතියක් ගන්නවා. එපා වෙන ගතියක් තියෙනවා. ධම්මල ගහලා යන්න හිතෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ ණය මෙයත් ණය වශයෙන් සර්වඥාන්සේ දේශනා කරපු දෙක දේ මේ අටුවාචාර්ය මහන්සලා පෙන්වන්නේ යම් හයක් හෝ ආයතන වලට සහිත මේ බුද්ධලයා සර්වත්‍ය දේශනාව අහලා සමදාන් නැරගෙන ඒක ආරම්භණයකට ඒක ආයතනයකට හිත යොදාගෙන කායේ කායાનුපස්සී කියන විදිහට කාය ආයතනෙට හිත යොදාගෙන කල්පනා කරගෙන නැත්නම් මනසිකාර යොදාගෙන කටයුතු කරනකොට ඇහැකන නාසයේ දිව වැය. ඒක නිවන් දකින්න. නිවන් දැකලා කායයේ උපදින්නා වූ වස්තු ආනාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් වෙච්ච දේ පිළිබඳව සංනාමාන දික්කේ නැතිව මේක කියන විදිහට ඡන්ද රාග ඡන්දෝවා පීමෝවා රාගෝවා ඡන්දයක් හෝ ප්‍රේමයක් හෝ රාගයක් මතුන වෙන කාලෙට එයම නිමෙහි කරමින් ගත කරනවා නම් මේ මැත්තේ තියෙන කෙලෙස් ටිකත් ක්‍රමයෙන් විරෝධව පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික දෙවිගෙන යන හැටි තමයි කරන්නේ ඒකම නෙයියක් කියලා කියන්නේ සරුවචනාංශයේ යොමු කරවන්න හදන්නේ යොමු දෙන්න හදන්නේ ඒකට. මේක සාමාන්‍ය සුද්ධ විපස්සනා එහෙනම් සමත යානික සමත පූජාංගක විපස්සනාදී පෙන්නනවා අත්හාපන්න ණය විදියට. අත්හාපන්න ණය කියලා කියන්නේ අර්ථයට සමුදුවන ණයක් කියන. මේක සංවතරයේ දෙලින්ම කියලා නෑ. නොදුතරු නොදුතු රූපයක් මත කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නවා. එතකොට හරවචනාංශයේ කියලා නෑ දකපු රූපයක් මතක් මෙනෙහි කළා කෙනෙක් පහළ නොවන තාක්ෂරපත් වුණා නම් ඒකක් නිවනක් කියන එක අත්ආසන්නනාය ක්‍රමයක අපිට ගන්න අයිති වාස්තනක්. ඒක තමයි මේ දින යන හදන්නේ. නමුත් තර්ක වශයෙන් මේක ගන්න පුළුවන් වුණාට උඩ කෙනෙක් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා ආවට මොකද දන්නේ නැහැ. ඒ නිසා තවත් ගොරෝසු දේවල් හොයනවා. කාම රාග හොයනවා. කාම ඡන්ද හොයනවා. කාම ප්‍රේම හොයනවා. ඒ ඡන්ද රාග ප්‍රේම නැති වුණාට පස්සේ අරමුණ වෙන්නේ ඒ ධ්‍යාන තත්ත්වයකටපත් වෙන එක. කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන එක. ඒ අරමුණේ අදුතරමින් මේ නාම රූප දෙක කියලාවත් වෙන් කරගන්න බැහැ. අදුතරමින් මේ අරමුණේ පින්දීම හැදීම දෙකක් වෙන් කර ගන්න බැහැ. ඇතුළේ පිටවීම කියන දෙකක් වෙන් කර ගන්න බැහැ. මේ ඔක්කොගෙම මූලික කලර අවස්ථාවකදී අරමුණපත් වෙනවා. යෝගාවචරයක්පත් වෙනවා. නිසා යෝගාවචරයට ඒ තත්ත්වයට පත්වෙච්ච යෝගාවචරය කියන එකම සරල තමයි පටන් ගන්න තියෙන ඕලෝ ඕලාරික බෝධිසත්වන පටන් මේ කියනවා වූ දියුම් කරන දක්වා යන හැටි හැමදාම සිහියේ බලන්න ඕනේ, සැකනම් ලියන්න ඕනේ. ඊටත් අත ඊට දෙකම තියාගෙන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට වැටෙනවා අරමුණ ඊටපත් වීම පමණින් වායු කොටක ධාතුවට ඊටපත් වීම පමණින් අයෙන් නාසයෙන් කනින් අයෙන් කනින් නාසයෙන් දිවෙන් කියන මේ කෙලෙස් උපදින කියන ආකාර නැතිව. ශරීරයේ උපදිනා වූ අනෙක් කෙලෙස් ඔක්කොම නතර වෙනවා. ඒවා නිවන් දැක්කා වාගේ සංසිඳන. හැබැයි සංසිඳෙන්න නම් අර අරමුණේ හිත නිමක් වෙනවා. මේ නිමක් වෙන තාක්කල් තාම හිත පවතින්නේ සම්මුති මට්ටමේ නක් වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට තමන් හිත ප්‍රමෝද කරගෙන දැන් අරමුණේම හිත හිතියා ඒ අරමුණේ හිත නිමග්න කරන්න ඕනේ. අපේදී අපි කියන්නේ අපිලාපන ලක්ෂණ සති. අරමුණට හිත බස්සන්න ඕනේ. අරමුණට හිත විලාපක් කරන්න ඕනේ. නිමග්න කරන්න ඕනේ. නිමග්න කරපුවාම මොකද වෙන්නේ? අරමුණ ඇති ඇති පේනකොට අරමුණ මත හෝ සන්දෝවා, පේමෝවා, රාගෝවා කියන විදිහට අර පිළිච්ච තේනහස ගති, අර තියෙන බැඳෙන ගති අරමුණ නැතිය. කමඩාන් සුද්ධ කරන්න ගියාම ඔබ තමයි ප්‍රධානම චෝදනාව තියෙන්නේ. දැන් අරමුණ දැනෙන්නේ. දැන් අරමුණ පේන්නේ නැහැ. ඒ නිසා හිත එක්කෝ නින්දට වැටෙනවා. ඒ නැත්නම් හිත අරමුණු ඔයා විදිහට. අයියෙන් හුස්ම අරගෙන බලන්න. අයියෙන් බඩ පුම්බලා බලන්න. ඒ මොකද අර අරමුණ නැති කිරි. නමුත් මේ දේශනාවේ සඳහන් වෙනවා මේ කාන්තේම නිවනට කිච්චු වෙනකොට අරමුණ නැත චන්දරාග ප්‍රේම අදිරා අරමුණ එන්ටෙන් එන්ටෙන් දෙන්න සංසිඳ. මේ සංවිධියාව තියෙනකොට කුංචි කාල කුමාරකට හැදිච්ච කෙනෙකුට නම් මහා පාළු ගතියකට ගෑනවා. තමන්ගේ කය ඈත් වුණා වගේ තනි වෙච්ච ගතිය දැනෙනවා. පාය ඇති වෙනවා. සංඛා සංඛා ඇති කරනවා නීරස ගති පහල කරනවා ඒකාකාර ගති පහල කරනවා වමනෝක්කාර ගති පහල කරනවා ඒ මොකද මේ දෙච්චරකෝ සංසාරයක් පුරා දිනාව මේ සත්‍යය දිට්ඨිය දැන් හඳරෙන්න කලින් පොඩි වෙන්න පටන් ගන්නවා මුළු කාය දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා සමානලාට උෂ්ම හිර කෙරුවා වාගේ ඊයට තද කෙරුවා වාගේ එනත විද්‍යාවක් වතුර දාලා මිරිකන්නා වාගේ දාහ ගති, හලෙන ගති, නානා ආකාර ගති නෙවෙයි. මේ සෑම දෙකකින්ම පරිදි වෙන දේවල් වලට හිත යොදමින් নানা ආකාර විදිහට අඬනවාට දූෂ්ටවත් වෙන වගේ කටයුතු කරන්න ගත්තොත් කවදාකවත් මේ ගමනේ කෙලවර කරන්න බෑ. එතකොට ඔය කියන විදිහට අතිපත්තාන රූපයේ විශ්ේ විදිහට හත් දවසින් ඕ හත් අවුරුද්දේ වැඩේ කරන්න හම් වෙන්නේ. භාවනාවේ විශේෂම සතිපට්ඨාන භාවනාවේ ਉਹ පෞද්ගලික අවුරුදු දශක හතර කාලය තුල සෑහෙන ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. ඒකට අපි සතුටුදායකයි අපි තමයි සාක්ෂියකට. නමුත් මේ කාරණාවට එනකොට නම් තාම පවතින්නේ පහළ බාලාංශය. මේ කාරණාවට නාතු යෝගාවතර දුක බොහොම තිකයි. නමුත් ඇවිල්ලා එක කියාගන්න බැරි දුක බොහොමයි. මේක විදලා කරලා දෙන්න පුළුවන් වුණු කර්මස්ථානට හරි අඩුයි. ඒ නිසා සාසනයෙන් තෙන් තෙන් තෙන් බොඳ වීගෙන යන ගතිය අදෝ පේන්න තියෙනවා සාසනය පිළිබඳ කටළු කතා කරන මේ භාවනා ගමන වට්ටන් දහගෙන ධන හොනොද අත්තන් තමයි සාක්ෂි හතේ ඒ මොකද අර අදාළ නැති ඉන්ද්‍රියන්ගේ කෙලෙස් නැතන භාවයක් අදාළ වායු පොට්ටබ දාතුමට කෙලෙස් ගියටි යන භාවයක් දැනගන්නකොට යෝගාවචරය කොණ්ඩ කර ඉතර ගන්නේ නැත්තම් යෝගාවචරය තමයි මේක සම්පාදනය කරගන්නේ නැත්නම් යෝගාවචරය දැඩි අධිෂ්ඨාන පිළිවා ගන්න නැත්නම් යෝගාවචරය වෙනකට වඩා කම තහන සාකච්ඡා කරන්නේ නැත්නම් ඉතින් කාගේ තරමද? ඉතින් සතියේ දෝෂයක්වත් සතිපට්ඨාන සූත්‍රයේ දෝෂයක්වත් සර්වඥාන්තිකේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් මේ මාර් බලවේගයේ ආත්මක නැහැටි. මේ මාර් බලවේග විස්තර කරනකොට විස්තර කරනවා හිත සලලා උද්දච්ච භාවයට පත් කරලා වහා ආසනෙන් නැගී හිටවල විදිහ එක ක්ලේශයක් කියන. මාර සේනාවක් කියන. ඒ නතු අරමුණේ හිත හිතියොත් නිින්ද යන ගතියට අර හිත කඩාවැටීම මට්ටමකට පත් කර ගන්න පැත්තකට පත් වෙනවා. මේ දෙක මේ දෙකට හිත නොතබා ඉඳ නොතබා ඍජුව දෙවෙනි මට්ටමක වීරියක් නගා හිත වාගෙන අග්ගහිත වීරිය කියන වීරිය ගල්වාගෙන ඉදිරියට ගෙන යන්න නම් එසේ මෙසේ ශක්තියක් තිබිලා ඒ විතරක් නෙවෙයි Tamanda වැටෙන ධර්ම දහසක් නැයි. විපරිණේක ණය, අත්ථාපන්න ණය, මෙයත් ණය, නානාත්‍රාකාරයෙන් වැටෙන දේවල්. ධම්ම විචේත කාලා හිතන මිසක්ක කතුළු කතා කතා කරන්නාන්ගේ විසම මත අනුව කල්පනා කරන්න ගත්තොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා කිසිම අර්ථයක් නැති දෙයක් කරන්න ඕනේ කියලා හිතෙන් දෙන්නේ. එනිසා මේ ඒ අරමුණක් මතුවෙලා කඩින්ගේ එක ඉදිරියේ ద్వාරයක අරමුණක් මතුවෙලා ඒකට පූර්ණ හිත යොදලා සතුටක් වීමේ ඉතුරු ඉන්දිය ආයතවල කෙලස් නැටෙනවා නිවෙනවා කියන එක දැනගන්න එක ලොකු හයියක්. ඒක සාමාන්‍ය පළවෙනි පන්තිය. දෙක තමයි මේ මතුණා වූ අරමුණක් මෙහෙය කරමින් අරමුණටම මුණ දීමෙන් එයියත්තා වූ යථා ස්වරූපේ දැකීමෙන් ඒ ద్వාරය මතත් රාග, ප්‍රේම, ඡන්ද පහළ වෙන බව අඩු වෙනවා කියලා දැකගන්න එක යෝගාවචරය පරිඥාසේදීන ඉතාම වැදගත්. ඒ වෙනකොට යෝගාවචරය අත්දකින්නේ මොකක් වශයෙන්ද? රාගය, ඡන්දය, ප්‍රේමය නැතිවීමක් වශයෙන් මේ අත්දකින්නේ. තරහයන ගති, නිර්සන ගති වැඩි වීමක් වශයෙන්. ඒකාකාරීකම වැඩි වීමක් වශයෙන්. බය බය සංකාව වැඩි වීමක් වශයෙන් තමයි ගන්නෙ. ඉතින් වාර නියත ක්‍රමයේ තියෙනවා මේක කිව්වා නම් අරක ලොකියා කිය වෙනවා. එනිසායේ Tamange ඇති தত্ত্বය නැවත නැවතත් කියන්නේ. නැවත නැවතත් සාකච්ඡා කරන්න. මේ වගේ ධර්ම දේශනා එහෙම නැත්නම් මේ වගේ කාරණා ලියලා තියෙන සූත්‍ර කොටස් නැවත නැවත මතු කරගන්න. නැත්නම් අපි ඉබේම මායාවේ උදේ වලට ලක් වෙලා නිකන් කාරණාවට පිටුකටවට ඉබේම හැලිලා. ඒක නිසා මේ එක එක ඉන්ද්‍රියක් මත එකක්ම අල්ලාගෙන ඒ මතම සතිය පිළිපදවා ගැනීමෙන් ඒ අවබෝධ කිරීමේ සියල්ල අවබෝධ කරනවා කියන කාරණාව සමහරු යොමු වෙනවා අහනකොට. නමුත් අනන්ත වත්ය සත්පඤ්ඤ සූත්‍රයේ බහුධාතුක සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය වගේ අතුවාවල තහදිලිරන විස්තර කරලා දීලා තියෙනවා ඒ අපි සත්‍ය ආනාපානෙ හොතින් ඉඳලා කියන්නේ ඒ මත හිත සීල සීලක් තනපත් කිරීම තුලින් ඇයෙන් කන් නාසයෙන් දිවෙන් එන අරමුණු නතර කරනවා ඒවා නිවන් දක්වනවා ඊට පස්සේ මේ අල්ලාහගත් අරමුණේ සියද 100ක් රාගයක් ප්‍රේමයක් සංගයක් ඇති නොවන කාලෙට එහිම හිත පැවැත්වීම එයින් පාල වෙන්නා වූ නිවර ධර්ම නැත්නම් කෙලෙස් ධර්ම නිවරණ වලට යටින් කෙලෙස් පවා නැති කරගෙන යනවා කියලා මේ දේ කරගෙන යනකොට යෝගාවචරයට ඒ අර සියල්ලම දැනගන්න ඕනේ. සියල්ලම දකින්න ඕනේ. සියල්ල දකින්න නැතුව නිවන් දකින්න බෑ කියලා සරුවචනන්සේ දේශනා කරන ධර්මයේ හරස්කපනවා වාගේ තේමතියි. සබ්බම් වික්කේ අදින්නිය. සබ්බම් වික්කේ පරිඤ්ඤය. කියලා සරුවචනන්සේ දේශනා කරලා තියෙනවා ඒ කාය ගන්නවනම් ඒ බාහිර ස්පර්ශා මේ බාහිර දරෝහි දේවල් අයි ප්‍රසාදයේ දෙක තුන ඇති වෙන නිසා ඇති වෙනා වූ පොට්ටබ්බේ මේ සියල්ල දත යුතුයි. ඉතින් මේ සියල්ලේ හුඟක් වෙලාද යෝගාවචරය හිඳීමෙන් ඇතිවීමේ සිදුවන්නා වූ පසවි ප්‍රමාණය විතරයි සමහරවල් දාන්නේ. ආපෝ දකින්නේ තේජෝ දකින්නේ අනාට වායෝ ධාතු දකින්නේ නැති වෙන්නේ දෙවියෝ. නමුත් මේ පතවි දකින්නකොට අවදාකවත් මේ පතවිගේ ධර්මයට තනිව හිතෙන්න බෑ. ඒ නිසා ඒකාන්තයෙන් මේක පදස්ථාන වෙලා තියෙන වායෝ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව වැඩි වේලාවක් එහෙම බලන සිටීමෙන් භාවිත බෞද්ධීගත කිරීමේ ප්‍රත්‍යක්ෂ ඥානය තමයි අහුවෙන්නේ. යම් කිසි කෙනෙක් මට හොඳට පතරි ධාතුව දැන් වැටුණා නැත්නම් හැපෙන ගතිය ගොරෝසු ගතිය කංකල තත්ත්ව මේ අර්ථස ගති පහළ වුණා ඒ නිසා මම සුතමේ වශයෙන් තේජෝ ධාතුව අඳුනා ගන්න ඕනේ අනුමාන වශයෙන් වායෝ ධාතු අඳුරා ගන්න ඕනේ කියවනේ ඒක කවදාකවත් ඔය අතිපත්තන් සම්පූර්ණ කිරීමකට යන්නේ. එන්නම නම් අටදී විතරක් ප්‍රත්‍යද වශයෙන් යට වුණත් ආපෝ තේජෝ වායෝ සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් වැටුණා නම් මේ හතර වෙනසක් ඇත්තටම ගැටුමටයි මේ තේරෙන්නේ. ප්‍රත්‍යක්ෂ වැටුණ එකක් අනුමාන වැටුණ එකක් සුතමේ වශයෙන් වැටුණ එකක් සමාන වෙනවා. කිසිම රසයක් නැහැ. මේ දේශනා හොඳට පැහැදිලි වෙනවා. අටවි ධාතුව වැටුණා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්. එළිම හිත දීවස බව මතාගෙන කපාගෙන පාවෙන ගතිය මතාගෙන කපාගෙන එළිම හිත යොදවනකොට අනිවාර්යයෙන්ම අනිත් දේවල් අර ප්‍රත්‍යක්ෂ ඥානයට සාපේක්ෂව වැටෙන්න පටන් ගන්නවා. හිත මේ නෙවෙයි. අනුමාන නෙවෙයි. ඒ නිසා කටවි ධාතුව ප්‍රධාන කරගත්ත ඒ හතරම වැටෙනවා. මේ වැටෙන දැන් නාම ධර්ම තමයි. සේනාව ධර්ම වැටහීමක් චේතනාවෙන් අරගෙන පෙන්වනවා දෙනවා ඒ ඔක්කොම ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන වශයෙන් අටපාඩම් කරලා එක එක එක එක බලාගෙන යන්න ඕනේ කියන අදහස ගන්නත් ඉඳතියි ඒක අදිදෝෂයක් ඇත්තේ ඒකේ කාර්යෘති අපේ මේ පරිත්‍යයට හොඳට සලකන කෙනෙකුට එහෙම අදහස ගන්න පුළුවන් නමුත් ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ ඉන්න තාකල් ඔක්කොම ආර්යයන් වහන්සේලා මේ සියල්ල දැනගෙන ගියයි කියන්නේ. අර ක්‍රමය අවබෝධ කරගත්තා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ. නිසා සාරිපුත්‍ර ස්වාමීන් ක්‍රමයේ කියන්නේ අනුබද ධම්ම විපස්සනා කියන්නේ. ඒකම ධර්මයක්වත් අතනට අනුක්‍රමයෙන් එක එක එක එක අරගෙන යන. මොග්ගල්ලාන ස්වාමීන් ක්‍රමයේ කියන්නේ යක්ති කෝටි කෝටි මෙන්තෝ විය. හරියට කරගෙන යන මිනිහා හරියට පාරදිගේ අදගෙන යන්නේ. දැනින් දැනින් අනගෙන යන්නේ. බණේකට විතර හරයක් තමයි හැරෙන්නේ දිනවාදී. එතන හොඳට දන්නවා ඒකෙන් අර හැරෙන්නේ ඉසිලා යනකොට ඉබේම යට වෙනවා කවර වෙනවා. ගායන ආවරණය. එනිසා මොග්ගල්ලාන ස්වාමීන්ගේ ක්‍රමයේ අර වගේ මුල සිටන් අග දක්වා ඔක්කොම අදාගෙන අත්දාගෙන යන ක්‍රමයක් තියෙනවා. මොකද නාදී තීර්ථ ප්‍රාතිහාරය පිළිබඳ අග්‍රයි. පමක්සාවකයි. අනිකටම ක්‍රමයේ බුදුහාමුදුරුවෝ බොහෝම අගය කරලා තියෙනවා ඒක සාහිත්‍ය ප්‍රසාරක විශේෂිත ක්‍රමයක්. ඒකත් කළ යුතුයි මේ කියන ක්‍රමයෙන් Tamange ප්‍රත්‍යක්ෂ ඥාන හොඳට පොළොවට පෙළ හවුනාට පස්සේ අත නෑර අනිත් දේවල් කරන්න නමුත් අවබෝධ ඥානය පිණිස මේ සියල්ලම අවශ්‍යයි කියලා ඒ අන්තගාමී වෙන්න කරගන්න. ඒ පඨවි ධාතුව දැන ගැනීම අනිත් අවබෝධ වෙනවා. අපි හරියට කාය වශයෙන් කාය පොට්ටබ්බ වායු පොට්ටබ්බ ධාතු අවබෝධ කිරීමෙන් ඇස නාසය දිව කන ශරීරය කියන මේ ඔක්කොම ඒ චිත්තක්ෂණේ පවතින දේවල් ඔක්කොම ආලෝකේ වට ගන්න. අවබෝධ කර ගන්න. ඒ නිසා පාර්ශවීය මහරහතන් වහන්සේ දේශනා කළ තියෙන යෝගාවචර ඇස්සත්තේ අන්දේකේ හැතරින් දෙයි කියලා. නානාත්‍ර දේවල් අපි ඇහැට පේනවා. ඒකට ඇහව අහගෙන මේ අවු කණ්ණාඩි දාගෙන ඕ අත්දැකගෙන ජීවත් වීම නෙවෙයි ඒක නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙනම් පොට්ටේට ඉන්ද්‍රිය සංවරය කරනවා වෙනවා. ඇහැට රූප වැටෙනවා නමුත් ඒවා ගණන් ගන්න එපා. ඒ වගේම කණිතසත් ඔක්කොම වැටෙනවා. භාවනා මධ්‍යස්ථානවත් ශ්‍රී ලංකට කතා පවත්වන ඇත්තෝ ඉන්නවා. පිටිමුත් වෙනවා. ඒ ඔක්කොගම විසඳ වෙන්න යන්න එපා. Taman ගා ගන්න මේවා ගණන් ගන්න දේවල් නෑ. ඒ කණිතසත් නිතරම කියන්නේ දෙයක් නෑ කියන්නේ. ඒ දෙයක් නැති බවට ඒකපත් කරගන්න දැනගන්න. ඒ වගේ තමයි නාසෝත් විවිධාකාර ගඳ, දිවට විවිධාකාර රස, ඇඟට විවිධාකාර ලෙඩ රෝග, දුක් පීඩා, සුඛ වේදනා, කටු මේ පීති වේදනා පාළේ ඔක්කොටම ඒවා ඇඟට නාපු දේවල් විදිහට කරගන්න නම් ඒ වෙලාවේ අරමුණ මොකද්ද එහි හිත නිමග්න වෙලා තියෙනවා. එනිසා මේ මාළුක පුත්තු සූත්‍ර දේශනාවේදී සර්වඥාන්සේ මාළුක පුත්තුට අර කෙලින්ම පෙන්නලා දීලා නොදකින්න නොදක්ක නොදකින්න නොපවතින මත්තරක් නොදකින්න දීපමත කෙලෙස් පහළ වෙන්නේ නැති ආකාරයෙන් හයින් දේ පෙන්නලා යම් දවසක මාළුක පුත්තු මේක දැනගත්තා නම් උඹට දුක්ඛේ දුක්ඛවත් සම්බන්ධයි දැක්කත් දැක්ක දේ දැක්ක බණින් නතර කරගන්න පුළුවන්. ඒක මත විවිධාකාර කල්පනා කරමින්, ඒක මත විවිධාකාර තොරන් ගහමින්, ඒක මත විවිධාකාර කේස් බෝ කරන ගතියට යන්නේ. සිතේ සිත නැත්තම් භවිෂ්‍යති. මට කාන්ට ඉතාම අමෙහිදී අප්‍රසන්න, ඒක ඉතාම ප්‍රේමනාප කාන්කලු දෙයක් දකින්න අහන්න පුළුවන්. නමුත් ඒක මත කෙලෙස් පහළ වෙනවාමයි කියලා දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. පහළ කරගන්නා එක උඹේ අයිතිවාසිකම. කරගත්තොත් ඒකට ගෙවන්න ඕනේ. ඒ වගේම තමයි නාසයෙන් දීන් ශරීරයෙන් ලබන්නා වූ මුතය. ඒවා ඉන්නේ අණ්ඩයි. මේ අත්තමයි ඒවා බදාගෙන ඒවට බය වෙලා ඒවා අනුව මේ විවිධ ආකාර කල්පනා කරමින් භාවනා කරේ. ඒවා එනකොට මේ භාවනා ආරමුණු වැඩි ප්‍රකට නම් භාවනා ආරමුණු යඩ ගන්න මට්ටමට එනවා නම් ඒකට මුළු හිත දාලා මෙහෙ කරන්න ඕන. මේ මෙහෙ කරනකොට භාවනා වුණත් අත්‍යකට යන. මේ මෙහෙ කරනකොට ඇයෙන් අනේ නාසයෙන් දිවෙන් එන කෙලෙස් සම්පූර්ණ නතර වෙනවා. ඇයෙන් නාව කටක වේදනාව හෝ මිහිරි වේදනාව පමණක් වට එනවා. ඒකෙත් වැඩි වෙලාවක් අතරොට ඒක උපදිනාව කෙලෙස් නතර කරගන්න පුළුවන් වෙනවා. අවසාන කරවත් යන දේශනා කරන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේවා පිළිබඳව කල්පනා කරමින් ඇතිවෙනා වූ බය ගති ඇතිවෙනා වූ අසරණ ගති ඇතිවෙනා වූ නීරස ලක්ෂණ ඇතිවෙනා වූ හිත අවිසෙන ගති ඇතිවෙනා වූ හිත අංගර නිදිමත කරන ගති එන්නේ අණ්ඩයි තුවා ඇතුම් බහගත්ත ලෙඩ නිදන්ගත ලෙඩ බවට පත් කරගන්නේ නැවත නැවතට ආරාධනා කරලයි ඒ නිසා ආපු විදීමක් විඥානයක් විඥානමත්යෙන් පවතින අතර වෙනවා අන්න ඒක සඳහන් කළ සරුවත් වෙනසු දේශනා කරනවා මාළුද්ද පුත්‍රය උඹ මේ විදිහට දුටු දෙහි දුටු පමණින් නතර කරන්න දන්නවනම් අහුදේ අහු පමණින් නතර කරන්න දන්නවනම් අනේ නාසයෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන දේ පමණකින් නතර කරන්න දන්නවනම් හිතට මත වෙන දේ එතනින් නතර කරන්න දන්නවනම් උඹ ඒක නිසා මෙස්තරලා ගන්නෙ නේ මම ආවා දෙයක් අයි කියලා අන් වෙන්නේ නේ ආවා දෙක නොදක්කයි කියලා අන් වෙන්නේ නැහැ ආවදේ අහුවයි කියලා 아무තු වෙන්නේත් නෑ නෑවයි කියලා 아무තු වෙන්නේත් නෑ ඒක වෙස්තරලෙන්නේ මේකෙන් කොටලුවා අර සිංහා පොරවා ගත්තා වගේ අමුතු වේදයකටපත් වෙන්නේ ඉතින්කට අමුතු වේදයකටපත් වෙන්නේ නැත්නම් මේ මත්තට උඹගේ සක්කාය දිට්ඨිය ආදී ධර්ම පහළ වෙන්න දෙකුත් නැහැ ඒ නිසා ඒකත් මේකත් නැත්නම් එතනම තමයි දුකේ කියලා වර්ගය ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන මේ සතිය අපි ගෙනියන ගැඹුර බැලුවොත් ඉතින් වෙන විදිහට කියනවා සර්වඥාන්සේ දකපු කාලෙට දන්නවා නම් අපි තව සත්‍ය කොච්චර පැතිවලින් දිනු කල යුතුද ඒක විවිධ පැතිවලින් පෙන්වන ආකාර තමයි ඇස්සත්තේ අන්දේ කුසේ ගත කරන්න කියනවා රූපයක් දැක්කම දැක්කපමණින් නතර කරන්න කියනවා මේ දකින්න රූපය මෙනෙහි කිරීමෙන් තමයි නුවණට නුවණ දාලා අරමුණ බැලීමෙන් තමයි ඒක කරන්න පුළුවන් නමුත් අපි ධර්මතා කරගත්ත විදිහට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂයි ආධුනික යෝගාවචර ඉතර දක්ෂණය. මොකද ඒවා ධානාත්ම ශබ්ද බල මේ සංසාර බැන්නේ. ඒ නිසා ඊට වඩා බොහෝම ඕලාරික ගොරෝසු කායේ කායානුපස්සී. කායේ කායානෝ බලන හැටියට තමයි ගත කරන්නේ කියන්නේ. නමුත් ඒ කායේ කායානෝ බලනකොට කවදාකවත් අරමුණ හරි ගියා වෙන්න පුළුවන්, නොහරි වුණා වෙන්න පුළුවන්. ඒ මත වේදනාව පහළ නොවීමක් වෙන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ. ඒ කාන්තේ මේක සුඛ වේදනා දුක් වේදනා කියන දෙකෙන් පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ ඒ පහළ වෙන දුක සුඛ වේදනාවල් නොසලක මූල කර්මස්ථානයේම හිත පවත්වන්න පුළුවන් තරමට සූර්ණන් ඒ තාක්ෂයට යෝගාචර මූල කර්මස්ථානෙ හිත පැවැත්විය යුතුයි. ඒක හිතන්න අරකයේ මූල කර්මස්ථානෙ හිත පැවැත්වීමෙන් මට කවදාකවත් වේදනානුපස්සනාව කරගන්න හම් වෙන්නේ චිත්තානුපස්සනාව කරගන්න හම් වෙන්නේ කියන දෙයක් ඇත්තේ නැහැ. ආධුනික යෝගාවචරය කොහොම වුණත් යම් කිසි මට්ටමකට භාවනා කරපු කෙනෙක් ඡන්ද දේවි අත උස්සාවි මූල කර්මස්ථානයේ බලාගෙන ඉන්න ගමන් ඇති වෙන නැති වෙන වේදනාව දැක ගන්න පුළුවන් ශක්තියක් ජීවන සතියට තියෙනවා. ඒක සතියේ බලවත් තමයි. ඒක සතියේ සමරස භාවයටපත් වීමයි. මූල කර්මස්ථානයක් පේනවා වේදනක් පේනවා. චිත්තානුපස්සනාවක් පේන්නේ ඉතිතිය. මේ අතරම ධර්මානුපස්සනාවක් පේලා අදුගාණියේ මූල කර්මස්ථානේ බලාගෙනකොට රූපයක් පෙන්නලා යන හැටි හිතෙන්ම වැඩේට වැඩ කරන්න පටන් ගන්නවා. සාධ්‍යයක් ඇවිල්ලා ඒ සාධ්‍ය අපිට ආමන්ත්‍රණය කරලා යන හැටි මූල කර්මස්ථානේ හිත පවතින පිට වැටෙන්නේ ඉතිතිය. ගඳක් රසක් ඒ වගේම හිතවිල්ලක් නැතිලා යන හැටි දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ කායුපසනාව විතරක් කරුවට අනිතව නැති වෙයි කියන බයක් ඇති වෙන්න බෑ. ඒක මේ අත් අවුරුද්දක් හෝ හත් දවසක් යන වැඩක් නෙවෙයි. බොහෝම ඉක්මනට සතිය පිළිබඳ අධ්‍යයනය කටයුතු කරනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් නමුත් හොඳ යෝගාවචරය ඒක කියමනේ ඒක අමතාන් සුද්ධ කිරීම නම්බු කරන්නේ නැති නිසා ධර්ම ගෞරවය නොපිහිටන නිසා මෙවුවා නිකම්ම නිකන් නොසලකී දේවල් ගන්න යට. ඒ කියන්නේ යෝගාචරය නිවන කියලා හිතන්නේ වෙන මොකක්ද ඒක. දුක්ක් ගැන නිවන. ඒ නිසා මේ අවස්ථාවේදී භාවනාව හරියයි කියා හෝ නොහරියයි කියා හෝ විනිශ්චයකට පැමිණීම අර අරමුණක්කට රාග, තේම, ඡන්ද ඇති කළා වගේ යවන්න. තමන් තියෙන භාවනාව කරගෙන යනකොට හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ කල යුතු වැටහිච්ච දේ, ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහිච්ච දේ කියන එක. ඒ මොකද යෝගාවචරය වශයෙන් ඒ දහසක් නැයින් අප අවබෝධ කිරීමක් ආධුනිකයන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. නමුත් ධර්මයේ යෝගාවචරය ආධුනිකුණයි කියලා ධර්මයේ දුක්පත් එකක්වත් අසම්පූර්ණ එකක්වත් නෙවෙයි. ඒක විවිධ පැති වලින් යෝගාවචරයාගේ ඒ යෝග කර්මයට ධෛර්යය කරන දෙයක් තමයි ධර්මයේ කියන්නේ. මේ උත්තරම ධර්ම වල තියෙන හොඳම සාරුසාර ගති ටික මේ සතියේ පවතින. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ ඒ Taman ඒ අරමුණ ඉස්සල්ලාම ගත්ත බුදින්දීම හැකලිම ආනාපානිය කොටු කරගෙන ඒක සද්ද වලින් වේදනා වලින් එහෙම නැත්නම් හිතවිලි වලින් වෙන් කරගෙන ඉස්සල්ලාම අරමුණේ ඉමග්න කරගන්න ගන්න උත්සාහය සමතේට බරයි ඒ කාලය තුල අනිකුත් ඉන්ද්‍රියයන්ගෙන් සිදුවෙන කෙලස් කපා දැමීම නම් විපස්සනාවේ තේරුම් ගන්න ඕන එකක්. නැත්නම් මේ න්‍යාය ධර්මයේ තේරුම් ගත යුතු දෙයක්. ඒකයි මේ වෙලාවේදී යෝගාවචරය කාය කර්ම කරන්නේ නැහැ. වචී දුක්ඛන්ත කරන්නේ නැහැ. හිතෙන් හෝ මේ අනිකුත් අනුසය මට්ටමින් හෝ අනිකුත් ඉන්දිය ධර්ම වලින් ආයතන වලින් කෙලස් පුරන්නේ නැහැ. ආරමුණේ හිත ප්‍රවැත්වීම ඒ තරම් ආනිසංසනයි. නමුත් ඊට පස්සේ සමත වශයෙන් හෝ අරමුණ විපස්සනා වශයෙන් මේ අරමුණට හිත දැස්සීමක් සිදු වෙනවා. අපත්‍යත්‍ය වශයෙන් කියන්නේ ඕලාරික தත්ත්ව මඟ අරලා සීල தත්ත්වයටපත් වෙනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ හීනෙන් වාගේ. මේක සිද්ධ වෙන්නේ ක්ලාන්ත වුණා වාගේ. මේක සිද්ධ වෙන්නේ පෙරලියක් වාගේ. ඉන්සයි සිසලා වෙනකොට මේක කිව්වට තේරෙන්නේ නැහැ. Tamanta කියන්නත්. ඒ පහුවෙන පහුවට හොඳට තේරෙන්න පටන් අර ගන්නවායි අරමුණේ තෝල්ලා ගුලියක් අතමැටි දෙක කර ගමලා ගැහුවාගේ අල්ලන ගතියක් එනවා. ආරස්සාවක් වැඩ එනවා. මගේ හිත දැන් අරමුණෙන් පිට යන්නේම නැහැ. නීවරණ පහළ වෙන්නේම නැහැ. එතකොට අර ඇහෙන් නාසයෙන් කනින් ඒ වගේ එන අරමුණු බාධා නැති වෙනවා. මේක පොඩි වේලාවක් වගේ තියෙනවා. ඊට පස්සේ ආයසරයක් සතිය රජ වෙලා සතිය මුල්තන අරගෙන ආයසරයක් අරමුණු දෙන්න පටන් ගන්නවා. ආයසරයක් ශබ්ද වේදනා රූප ගන්ධ රස දෙන්න පටන් ගන්නවා. නමුත් වාසියක් මේ වෙලාවට දරා ගන්න බැරි මට්ටමේ දුක් වේදනා ශබ්ද ගන්ධ රස ඉන්නේ. ඒ බව යෝගාවචරය ආශිත වැඩි කරගෙන මූල කර්මස්ථානයක් පවතිද්දීම සබ්ද ඇහෙන හැටි වේදනා විඳින හැටි හිතේලි පවතින හැටි කාය එහෙමේ වෙන හැටි මේ කාය වැක්කේලා පවතින හැටි හිදුව පවතින හැටි ආදී වශයෙන් මේ සෑම දෙයක්ම පේන දන්න මට්ටමට හොඳට සතියට යොමු කරගෙන ගියොත් එන්නේ එන්නේ එන්නේ ඒකේ දක්ෂතාවය වැඩි වෙනවා. ඒ ආන්ද කකුල දෙක උස්සලා ඉඳ ගන්න බැරි දරුවා එවිදින්ද ගුරු වුණාට පස්සේ දුවන් ඉගෙන ගන්න. අනින්ද ඉගෙන ගන්න, බින්දු බින්දු ඉගෙන ගන්න. ඒක නතර කරන්නයි දීමව කියන්නේ. ඒ වගේ තමයි මේ සතිය ශක්තිමත් වුණාට පස්සේ ඊළඟ දෙක තුන එකවර කරන්න පටන් ගන්නවා. ඒක ඒ කාලෙක දන්නවනම් ඒකේ සතිය අභිවෘද්ධියක් බව දන්නවනම් යෝගාචර සන්තෝෂ වෙනවා මේක වැරද්දක් කියලා හිතාගත්තොත් යෝගාචරයෙන් දෙවියන්ගේ පිටු තමයි. ඒක කියලා හෙලි පෙලි කරගත්තේ නැත්නම් ඒ භාවනා දින යෝගාචරයට නරකෙට හිදිනවා. ඒ ආයතර වහන් හදනවා. යටපත් කරනවා යටපත් කළා ඕලාරික අරමුණම මතු කර ගන්න හදනවා පුදුමාකාර වෙනසකටපත් වෙනවා නිින්ද වෙනසකටපත් වෙනවා සාමාන්‍ය කනදී දරන විදිහටපත් වෙනවා හතුගයක් විතර ක්‍රියාවක් බවටපත් වෙනවා ජීවිතේ ඒක මොකද හේතුව මේ සති මේක ස්වභාවය තීරු කරගන්නකොට ඒකේ ලකුණු ගන්න තියෙනවා එතෙන්ට ආවත් නැවතත් මූල කර්මස්ථානයේ මෙහෙම තියාගෙන තව ඉදිරියට යනකොට තමයි ඒ අරමුණ මත පහළ වෙන්න පුළුවන් වූ මේ අනුසය කෙලස් කියලා දැනෙන වැඩ පිළිවෙත යන්නේ ඒක මේ ජීවිතේ කරලා තියෙන දක්ෂකමක්. විද්‍යා භාෂා ඥානයෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැවත සාකච්ඡා කරමින් කරමින් මේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙමින් මූල කර්මස්ථානයේ පවත්වන්න පුළුවන්. මූල කර්මස්ථානයේ හිතේ දඬානකට ඒක හිත බයිනවා. මේ ආධුනික වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස රසවත්ව වැටෙනවා. ඒ නිසා යෝග අවතරය ඒ රූප ශබ්ද ගන්ධ රස විසී දුවන්න දුවන්න වල්මත් වෙනවා. ඒ නිසා වලා පැන්නත් මූල කර්මස්ථානයේ මෙහිට පැවතිල්ලෙන් බොහෝ වේලා අධ්‍යන්ත වශයෙන් බොහෝ වේලා දවසකට පරියන්ක සක්මන් වශයෙන් බොහෝ වේලා දවසොත් සති බොහෝ කාලයක් ගත කරනකොට මෙන්න මේ தත්ත්වදී කොට කරගත්තා වූ අනුසය මට්ටමින් දකින්නා වූ මේ මූල කර්මස්ථානයේ ප්‍රමාණ කුල දේවා ගැනීම. එnde ende ende ende ඒ අරමුණේ හොඳ වෙච්ච දේශායන් චිත්‍රයක් වාගේ අර්ථ විරහිත දෙයක් බවට. අත් වෙනකොට යෝගාවචරය නරකයි දිලිකරි ආවරක් කරා. යෝගාවචරය නරකයි ඒ තමන්ගේ වත්පිළිවෙත නතර කරා. යෝගාවචරය නරකයි ලෝකයක් එක්ක සම්බන්ධය අඩු කරන්නේ. ගාතර ඒ තාලෙකම යන්න ඕනේ. මේ වෙලාවේදී මේ පත් වෙලා තියෙන මේ සම්තුලනයේ බොහෝ වටින දෙයක්. සංසාරික බලපාන අවස්ථාවක් ඇවිල්ලා මේ වෙලාවේදී අහල පහල තියෙන දේවල් කඩාගත්තලා හැලහැප්පිලා ගියොත් ආයෙ මුල පිටින් පටන් ගන්නවා. නමුත් අවාසනාවට වාගේ ඇතුළත පිටත දෙකේම ඒ වෙලාවට දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසක්කා නිත්‍ය සුඛ සුභාත්ම ගතියක් වෙනවා. නිසා භාවනා කරගු නැති අත්‍යත් කියලා සාකච්ඡා කරන නරකයි. තමන්ගේ අත්දැකීම් ඒ වගේ අත්තන කියන්න නරකයි. ඒ අත්තගේ කටළු කතාවට අහුම්කම් දෙන්න බෑ. මේ වැටෙනා වූ අනිත්‍ය දුක්ඛ අසුභ ස්වභාවය මේ සංසාරේ කවදාකවත් දෙලැක්කිට මේ දර්ශනය දැන් මට පහළ වුණා. මට ආර්යයන් වහන්සේලාගේ සරණයි ආර්යයන් වහන්සේලාගේ පිහිටයි කල්යාණ රත්නසංගේ පිහිටයි ධර්ම ආරක්ෂාවයි කියන සත්‍ය ආරක්ෂාව ඉදිරිපත් කරගෙන ඒ ජීවිතය තුළ තියෙන අවබෝධ කරගන්නට ඉදිරියට යනවන්නම් යෝගාචරයේ සතිය හිමීට පැත්තකට ලා සම්පජන්්‍යයට ඉඳගෙන. සම්පජන්්‍යය තෝරලා දෙනවා වැඩගත් දේ වැඩගත් ආව. ඒක තමයි කල්යාණ මිත්‍ය වේලා උදව් කරන්නේ. ඒක තමයි මේ සර්වඥාන්ත විවිධ නායකයන් මේ ධර්ම දේශනා කරන්නේ. ඒක නිසා මේ ධර්ම කොටස වලට අනුකම්පාව දෙනකොට සාකච්ඡා කරනකොට ඒවට හිත යොදනකොට පේනවා විශාල පාරමිතා ශක්ති රාශියක් පුරාගෙන විශාල වීර්ය ප්‍රමාණයක් වඩාගෙන සෑහෙන කාර්යකතා මූල බැඳගෙන හිටියත් ඉස්සරහට තියෙන අභියෝගයේදී අපි තාමත් ලබනවා. ඊගාවට තියෙන පාඩමේදී අපි සම්පූර්ණ අලුත් වෙන්න ඕනේ. අපි ආයෙත් මොනවාක්වත් දන්නේ නැති හරුවචනාකට වඳින මොනවාක්වත් දන්නේ නැති ධර්මයට ගරු කරන පිරිසක් බාටපත් වෙනවා නම් ජීවිතය අලුත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ සතිය ඉදිරියට යනවා. ආනියම යනවා නම් තමයි මේ සතිපට්ඨාන අවසාන දේශනා කරන්න ආවේ අත් අවුරුද්දේ හත් දවසෙන් ආදී වශයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විනය ලෝකේ නේ කායේ කායනපස්සී වේරිති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකීර්ණ කායයට මේ ಗುಣ හතර පැත්තකට කියලා නම් සතිපට්ඨාන වැඩිවට බෑ. එන්නේ සතිය පිළිබඳ වුණත් විස්තර රහිතව ගොම් පුංචි කොටස් මේ සාකච්ඡා කරා. ඕන පැත්තකින් මේක විස්තර කරන්න පුළුවන්. අන්න මේ විස්තර කිරීමේ ශක්තිය ආර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වගේ මේ අතල දහසක් නැයි වැටේවා කියලා අපිට පුළුවන් ප්‍රදේශයක් තමයි ගන්න ටිකක් තමයි ඉදිරිපත් කරේ. නමුත් මම හිතනවා ඒවා තමන්ගේ අත්දැකීමට යොදලා බලනකොට ඉතින් ගැඹුර මම මේ දේශනා කරාටත් වඩා ගැඹුරින් බතහ ගන්න ශක්තියක් ලැබේවා. ඉතින් මේ ගත කරන කරුවස් කාලේ හිතට වහින වෙලාව වස් කාලේ ඒ කාලේ තමන්ගේ මේ වැඩපිළිවෙල කලහප්ප ගන්න නැතුව මේ තුලම ධර්මානුරූපව සතියමතරට කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා. ඒ අනුව සද්ධා විදේ සමාධි ප්‍රශ්න තියෙන සංකේත ධර්ම දිනු කර ගැනීම මේ සතර සතිපට්ඨාන තමයි ප්‍රාර්ථනා කරන කාලය අපට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියම ධර්ම කොට ආශිර්වාද මෙතන සමාප්ත. ඉත්තාවතාච යේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සච්චාවදාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බතං පත්ති සිද්ධා සච්චාවදාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාරත්ථා චුම්මත්ථා දේවානාගාම විද්ධා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාදත්තාද බුම්මත්තා දේවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාද බුම්මත්තා දේවානාගාමනිසිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මන්තරං